ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයුබෝවන් හිතවතුනි රසවතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයට ඇරයුම් කරනවා ඔබට ඊට සවන් දෙන්නට රස විඳින්නට විශාල වෘක්ෂ රාජයෙක් වුවත් ඥාති වෘක්ෂයන්ගේ සබඳතා රහිත වේ නම් පහසුවෙන් විනාශ විය හැකි කදිම කියමනක් මින් අදහස් කරන්නේ මනුස්ස සමාජයේ කපාත් විඳින හුදු ඥාති සංග්‍රහය නොවේ. ලොකු ගස්, පොඩි ගස්, සහෝදර ගස් වැල් එක්ක තියෙන සම්බන්ධතාව වගේමයි මානව සමාජයේ විවිධ සමාජ සංස්ථා, සමූහ කණ්ඩායම්, ප්‍රජාවන්, පුද්ගලයින් මේ සියල්ල එකට අත්වැල් බැඳගෙන ජාති කුල ගෝත්‍ර ආගම් භාෂා ભેදයකින් තොරව සහජීවනයෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම් ඒ ඒ අයගේ අනන්‍යතාවන් රැකගෙන එය ඊට වටින කාරණයක්. අපි දලදා සමය ඇසල සමය නිසා සවන් දෙමු සුජාතා අත්තනායක විශාරද ගායන ශිල්පිනියගේ හඬ. මේ ගීතය වරක් සාගරිකා ගෝමස් ගායන ශිල්පිනියත් ගැයුවා මට මතකයි දහම් පාසල්වල විවිධ කලා උත්සවවල මේ ගීතයට බොහොම ඉහළ තැනක් දී තිබුණා ගුරුරු බ්‍රහ්මා ගුරුරු විෂ්ණු गुरुर्देवो गुरु ಮಧುದಂತ එළිය දිලි හැකි විදිහට අඳුරු දුරු කළෙමු හැකි ලෙසට නිවි ගියෙමු අවසන නොදනිමු එළිය විනිදැයි ඔබ සිත වෛද්‍ය ලලිත් ඔහුගේ කියමනක් කවියක් ඔහු නුවර පේරාදෙණිය රෝහලේ බොහොම හොඳ මිනිස්සෙක් හොඳ වෛද්‍යවරයෙක්. ඔහු කවි ලියනවා, ගී ලියනවා, විවිධාකාර සමාජයට හිතකර දේවල් කරන කෙනෙක්. අපි අපේ දේශය, අපේ රට දිහාට හැරෙමු. මේ අමරදේවයන් ඇතුළු පිරිස. බීටී මෙන්ඩිස් මේ රචකයා ගුවන් විදුලියට රචනා කළ ගීතයක්. මේ ගීත දැන් යට ගියාවට එකතු වෙලා. කමක් නැහැ අපිට හමු වේවි ඒ ගීතය. වන්දනීය වූ মাতৃভূমি आनन्द පැතිසෙන්වා දැන් කුඩ දෙමු සමය සදා වැටියෙන් හෙළ පුතුනේ ලක් පුතුනේ පුතුනේ නිජ බිම තයි පිදුලි බඳ කැපවී රට වෙනුවෙන් මේ ප්‍රබෝධනි ජීවිතේ ආවිලුනි බඳ කැපවී රට වෙනුවෙන් සූරවීර ගති පෙන්වා දැන් උද දෙමු සමය සදා වැටිලෙන් හෙළ පුතුනේ ලක් පුතුනේ පුතුනේ නිජ බිම සයි ටික විතරක් කියත් සැවම නෙලා ගන්නට ඒ බෝගසෙහි ඇති රස ඵල සුවඳ මල් ඒ සැබැයි නෙලාගත යුතුයි ගසට නැඟ එමල් ඵල විඳින්නට එය හිමි ජීවිතයට නමුදු කියන කිසිවෙක් වෙද හරි පරිස්සමට ගසට නගින යුරු දිරු අතු මඟ හරින යුරු නොඇන ගන්න යුරු ගසෙහි කටු නොඇද වැටෙන්නට සීරුවෙන් ගසෙහි හිඳින යුරු පවසත්‍ය සැවොම බෝ රසය ඒ ඵල බෝ සුවඳය ඒ මල් ඇති ඒ ටික විතරක්ම කිව්වම මෙය ඊට වටින දෙයක් අපේ නව පරපුර පුහුණු කරද්දී අපි ගහට නගින්නට සිහින මවන්නට කියනවා එහිදී අර පරිස්සම කල්පනාවෙන් සිහියෙන් ප්‍රඥාවෙන් කළ යුතු දේවල් උපක්‍රම කියලා දෙනවාද මේ අපිට ප්‍රශ්නය ඉඩෝරය පැතිරිලා ගොහිල්ලා මාස කිහිපයක් වැස්ස නැහැ ප්‍රශ්න ගොඩයි ඉඳලා හිටලා වැහි ඇල්ලක් වැටෙනවා මහගමසේකර ලියනවා අමරදේවයන් ඇතුළු පිරිසට ගීයක් අපේ අය කිව්වේ වැස්ස වලාහක දෙයියෝ කියලා. ප්‍රාථමික සමාජවලත් ගැමි සමාජවලත් වැස්ස දේවත්වයෙන් සැලකුවා. පිරුවානා පොතෙහි වැහි පිරිත කියා පිරිතක් සකස් කරගෙන තිබුණා. එය ඇතුළත්ව තිබෙනවා. ඒ පිරිත ගයනවා, සජ්ජායනා කරනවා. විවිධදී මේ ශාන්ති කර්මවලට අයිති දේවල්. අපි මේ ගීතය ඔයා රස විඳිමු. අහස අපි මුතු බඳිනා මුකුද අපි ha ha ha la ගුණයෙන් ජීවිතේ රසෝගයට පිවිසෙන්න අලුයමේ බිහිදුරින් ඇතුළුව ගලා යන හදවතින් හදවතට පරව බිම විසුල මල් පවා යලි පිපෙන ස්නේහයේ උණුසුමින් බැඳී ආදරය කරන්න කරුණාව දක්වන්න මෛත්‍රී කරන්න හැම දෙනාටම හැම දෙනාටම හැම දෙනාටම ಭಾರತයේ භජන් ගීයක රස මිහිර මෙයයි. ඒ මිහිරෙන් ශ්‍රද්ධාව භක්තිය නංවමින් අපි කතා කරමු ජීවිතේ ඔප්නංවා ගන්න හැටි ප්‍රභාස්වර ජීවිතයකට පියවර මනින ආකාරය. thank you 天。 සෙව්වෙමි සැමත අවදිව මම අද උදයේ ඇරගෙන ඉදිකඩ හිමිහිට පෙරඹර අහසේ නැගෙනායුරු දැක මගේ හද පිපෙයි මෙවැව් දියරේ දෙලොවක් අතර චිත්‍රපටය මතක් වුණා ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ දෙලොවක් අතර චිත්‍රපටයට අමරදේවයන් තනු නිර්මාණය කළ මහගම සේකරයන් පද රචනා කළ ගීයක් ඇතුළත් වුණා. මේ ගීතය බටහිර ඌරුවට ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කබෙයරෝස් ගායක කණ්ඩායම. ඒ ගීතය වෙනම කල්පනා කළ යුතු ගීයක්. අපි බලමු. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක